ඊට පස්සේ එන අෂ්ට සංවේග වස්තු යන මොනවාද මේවා භාවනා භාවිතා කරන්නේ මොනවාටද කියලා. මේ සංවේගය මේ ඇති කිරීම තමයි අපි ඔය මරණානුස්සති භාවනාවත් කරන්නේ. වීරිය සම්බොජ්ජංගේ වඩන්ඩ ඇයි අපි වීරිය කළ යුත්තේ කියලා දැනගන්න අපි මේ සංවේග වස්තු ඇති කරන්න ඒ සංවේග වස්තු කියන්නේ අතීතයේ සංසාරේ අපි විඳපු දුක් ප්‍රමාණය ගැන සිහිපත් කරලා බලනකොට අපි කොච්චර තිරිසන්සත්තු වෙලා කොච්චර අපරාධකාරයෝ වෙලා කොච්චර නරක වැඩ කරලා ඉන්නද්ද කියලා බැලුවොත් ප්‍රමාණ කරන්න බෑ. දැන් අපිට ඉස්සරහින් අපරාධකාරයෙක් දකින්නට අපි හිතනවා මෙයාට දඬුවම් කරන්න ඕන මරන්න ඕන කියලා අපි හිතුවට ওই චරිත සේරම අපි ගත කරලා තිනවා එදානම් අපි අපරාධත් කරලා අනේ මට නිදහසක් ලැබෙනවා නම් හොඳයි කියලා හිතනවත් ඇති. අපි අද තිරසනේ දැක්කට පස්සේ වහාම මෙයා මෙතනින් අයින් කරන්න ඕන කියලා හිතුවට අපි ඒ චරිතේ ඉඳලා බලනකොට අපිට මක් කියාගන්න බෑ ගොළු. අපිට කිසි කෙනෙකුට කියන්න බෑ. ඒ ඒ ගොළුවේ ඉඳලා අපි කොච්චර විඳවලා තියෙනවද? අපිට කිසිම නඩු විසඳීමකින්තරව අපි මැරුම් කාලා තියෙනවද? මේ විදිහට බලනකොට අතීතය ගැන කල්පනා කරපුවාම කවමදාකවත් කිසිම කෙනෙකුට මේ සතුට වෙන්න දෙයක් නැහැ. හොඳක් තිබුණත් අතීතයක නැතිවීම පිළිබඳ කනගාටුවක් තියෙන්නේ. නරකක් තිබුණා නම් ඒක එහෙමම දුකයි. ඊට පස්සේ අනාගතයේ අද මෙතනින් ගැලවිලා ගිහිල්ලා අපිට අද නම් මේ වගේ ඉඳගෙන භාවනා කරන්න අඩු ගානේ යම් ආර්ථිකයක් තියෙනවා. ඒ වගේම යම් විවේකයක් තියෙනවා. අපි අද මැදපන්තියේ ඉන්නේ. අපි හුඟා පොහසත් පන්තියේ හිටියනම් අපිට මෙතන බිම ඉඳගෙන ඉන්න හම්බ වෙන්නේ නැහැ. හුඟා දුප්පත් පන්තියේ හිටියනම් අපිට එන්න හම්බ වෙන්නේ නැහැ. නිසා ලෝක ධර්ම තේරම පවතින්නේ මධ්‍යම පාන්තික යුගයේට. අපිට අද ඒක හම්බෙලා තිනවා. දැන් මේකෙන් ගැලවිලා ගිහිල්ලා ආයෙත් කොහේ ආයිද කියලා කියන්න බෑ. කාටවත් කියන්න බෑ. ඉතින් ඒක නිසා අපි මේ ලද අවස්ථාවෙන් ගිලීලා ගියොත් ඒත් ඒ වගේ. ඒ වගේම වර්තමානයේ බලන්න මේ වියතක් මමන වූ බඩ රකින්ද උදේ ඉඳලා හැන්ද වෙනකම් කොච්චරක් කැවිල්ලන්න ඕනද කියලා. කොච්චර වතුර පොවන්න ඕනද? කොච්චර මේක නාවන්න ඕනද? ඊට පස්සේ මේ නවදොරෙන් වැగిලෙන කාර්ලු හොදලා පිරිසුදු කළ මනුෂ ලීලාවක් ගන්න මොන වදයක් විඳින්න ඕනද? ඒ වර්තමානයේ තියෙන්නේ පුදුමාකාර මේ ආහාර හෙවීමේ දුක. සෑම සතෙක්ම ගත්තොත් මේ මිනිස්සයා කියන සතාගේ එච්චර පේන්නේ නැහැ. පොඩි සත්තු මැරෙන්නේ ලොකු සතාගේ හක්කේ තමයි. හැම වෙලාවෙම පොඩි සතා අල්ලගෙන කණ එක තමයි පණතිය දිගිලින්නේ. ආයේ කිසි කතාවක් නැහැ. එක දවසක් ඔය මේ 25 කුටිය අපේ හදන වෙලාවේදී පල්ලෙහා පැත්තෙන් පාර කපලා දුන්නා. ඒ පාර කපන හන්දියේ අපි වන්දනාවට යනකොට යන්දම් ගොම්මන එක සර්පෙක් ඒහා සමානම තව සර්පෙක් භාගයක් ගිලලා. අර ගිලිචි සතා දඟලනවා. අනිත් එක ආරුව ඌට හැඳි ගෑරෙප්පු නෑනේ මේක කපලා කන්න. අරුව මැරණකන් ඉන්න ඕන. මම යනකොට ධම්මනි සන්ති ස්වාමීන් වහන්සේ වැඩියා. පස්සේ අපි ඒ වෙලාවේ කතා අනුකල යුතු වෙලාවක් මම දැක්කා මම ඇහුවා නිමිත්තක් තියෙනවා හන්දි දැක්කද කියලා. මොනවා? මම කිව්වා ඒක සර්පෙක් කිල්ලන තව සර්පෙක්. ඊට පස්සේ ගියා ටෝච් එක අරන් ගිහිල්ලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මේක මේ මේක වටින දර්ශනයක් මේ කවුරු හරි දැක්කනම් මේ එක පණ තියෙන සතෙක් අනිත් එක ගිලලා අර ඇතුලේ ඉන්න සතා ඔළුව ගිහිලා කඳ නලියනවා. අනිත් එකන බලහිනවා අර මැරෙනකම්. ඉතින් මෙහෙමනේ අපි ගත කළා තියෙන්නේ. ඊට පස්සේ යනකොට අර ගිල ගන්න බැරුව අමාරලා ගිහිල්ලා තිබුණා. ඒත් මැරිලා. ඉතින් මෙහෙම අපි එකිනෙකා එකිනෙකාගේ තව එකෙක් මරාගෙන කාලා තව එකෙකුට යට වෙලා කොහොම ගත කරන්නද? මේ වගේ මේ ඉපදිච්ච එකේ ආහාර. ඉතින් ජාති දුක කිව්වහම උපදින හැම එකම අඬාගෙනමනේ උපදින්නේ. කවදාකවත් එක එක්කත් මේ ජීවිතේට hina වෙලා ඇවිල්ලා නැහැ. ඔක්කොම අඬාගෙන උපදින්නේ. ඊට පස්සේ ජරාවටපත් වීම පිළිබඳව මේ ලස්සන තියෙන ශරීරය ටික ටික දිර්ණා පිළිබඳව එක්කෙනෙක්ක් කැමති නැහැ. එකෙකුටවත් ලෝකේ ආපහුතට යන්න පුළුවන් කමක් නැහැ. දිරනවාමයි. ඒක නිසා මේ අර මම එදත් කිව්ව එකයි සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. අහෝ නිර්මාණ කෞශල්‍යං නේ යේන ලෝකං විනිර්මිතා జగත්‍යස්මින් සුවිපුලේ ස්වස්තතෝ නයිකෝපි ලබ්යතේ. අනේ මේ ලෝකෙ මැව්වනම් එකෙක් උන්දගේ තියෙන ආශ්චර්යකම මෙච්චර විශාල ලෝකෙ මෙච්චර සත්තු මැව්වා එක එක්කත් නිරෝගී එකක් මවන්න බැරි වෙලා තියෙනවා. එක එක්කත් නිරෝගී නැහැ නිසා මවපු එකා ලෙඩෙක් වෙන්න ඕනයි කියලා ලියලා තියෙනවා. එක අඩු ගන්න වැරදිලා හරි නිරෝගී එකෙක් මවන්න පුළුවන් නේද? මවලා නැහැ. ජරාවටපත් වෙනවපත් වෙනවාමයි. ලෙඩ වෙනවා ලෙඩ වෙනවා ලෙඩ වෙනවාමයි. ඉතින් අපි දන්නවා අපි දැන් මෙතන මෙහෙම වාඩි වෙලා හිටියට ගෙදර ගියාට පස්සේ මොන පණිවිඩයක් අහන්න වෙයි. මේ හිටපු එක්කෙනෙක් හෙට වෙනකොට නැහැ කිව්වොත් මොකද කරන්නේ? අපි දැන් සුමාන ගානක් මාස ගානක් හම්බුණා මේ මුණු මෙහෙමම තියෙනවා. නමුත් වෙලා තියෙන්නේ මොකෝ වයසට ගිහිල්ලානේ. මොකෝ ඉන්ද්‍රියන් තව තව හයි වෙලා. එන්නේ එන්නේ දිරනවා. ඒකල අඬා වැටිගෙන මැරෙනවනේ. අපි කොච්චර මේ විනෝද වෙලා ජනක හිටියත් මරණ මොහොත එනකොට මරණවා දකින්නකොට මහ පුදුමාකාර සංවේගයක් ඇති වෙනවනේ. අපි මැරෙනකොට ඉතින් මේව තමයි සංවේග වස්තු කියන්නේ. අතීතයේ හිතුවත් වර්තමානයේ හිතුවත් අනාගතයේ හිතුවත් ජාති ජරා ව්‍යාධි මරණ මේ ඔක්කොම තියෙනකන් ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුල ඔදියේ කෙලියේ අපි මේ වතුර ටික උණු වෙනකන් ඒ වතුරේ නඩන කකුලුව වගේ උණුසුම ආපු ගමන් ওই කට්ටිය උඩ පැත්තට ඇල්ලලා බඩ උඩට දාගෙන ඉතින් පාවෙන්න පටන් ගන්නවා. කැඳ හැලිය වගේ පාවෙන. එතකන්නේ මේ සෙල්ලම. ඉතින් මෙහෙම කල්පනා කරනකොට කුමන ගැටුම් කෙලි කවට සිනාදා මොනවද මේ කවට කෙලි මොනවද මේ hina මේ පොඩි රත් වෙන වතුර රත් වෙන ටිකට නෙමේ නටන්නේ කියලා මේ භාවනා කරනකොට ඉතින් අර පොඩි වේදනාව ආපුවාම නැත්නම් ওই ගෝසාව සද්දයක්ම අපිට කේන්ති කියලා නැගිටට හිතෙනවා නැගිටලා කොහෙද යන්නේ ගිහිලා ආයෙත් මේ කබලේ ලිපටනේ වැටෙන්නේ ඉතින් ඒ නිසා මේක තමයි සංසාර දුක කියන්නේ දුක්ඛ සත්‍යය සරුවචනන්ද ඉස්සරහින් කියලා තියෙන්නේ ඒක දුක අවබෝධ කරන්න බෑ දුක හරහා නොගී කවදාක දුකට මග හරවලා කරන්න බෑ දුක ආර්ය දුක්ඛ සත්‍යක් බවට පත් කරන්න නම් පැමිණි දුක් පැණි රහයි කියන එක ඉගෙන ගන්න. අපකරා යම් දුකක් පැමිණුණා නම් ඒක තමයි දුක්ඛාරී සත්‍යයට අපිට ආධාර වෙන්නේ අල්ලපු gedara දුක නෙවෙයි. ඊයාව එකක් නෙවෙයි. හෙට එන්න තියෙන එකක් නෙවෙයි. දැන් මේ පැමිණිච්ච දුක. ඒක මගාරවන්න අපි වේදනානාශක පාවිච්චි කරනවා නම් ඒක නතා ගන්න අපි මේ නිර්වින්දන පාවිච්චි කරනවා නම් කරුණා කළ මේ කුඩුකාරයෙන්ඩයි බොන අයටයි ඉස්ත්‍රි දූෂණ කරන අයට බනින්න යන්න එපා. ඒගොල්ලොත් කරන්නේ ඕකම තමයි. භාවනා කරන අයත් මතක තියාගන්න ඕනේ පැමිණි දුකට මුහුණ දෙන්න බැරි නම් ඒ වගේම පැමිණි දුක් ගැන මතක් කරනකොට කියන්න තියෙන්නේ අපි සාමාන්‍ය කතාවක් තියෙනවා වට්ටක්ක වැලක කවදාකවත් වැලට දරන්න බැරි gedi හට ගන්නයි කියලා. ඒ වගේ තමයි අපිට කිසිම පැමිණි දුකක් පිට ගන්න බැරි දුක් ඉන්නේ. අනිවාර්යයෙන්ම විඳින්න පුළුවන්. ඒක සම්බන්ධයෙන් කියනවා මේ ලෝකේ විඳ ගන්න බැරි නැත්තම් දරුණුම වේදනාව ප්‍රසව වේදනාව කියලා. ඇත්තටම ස්ත්‍රී පක්ෂයේ වින්දාට පුරුෂයෙකුට විඳ ගන්න බැරි වෙයි කියලා කියනවා. ඒක තමයි දරුණුම වේදනාව කියලා කියන්නේ. ඒකත් විඳින්න පුළුවන් නම් මේ කාමයේ වෙනුවෙන් ඇයි මේ භාවනාව වෙනුවෙන් මගේ දුකක් විඳින්න බැරි කියලා හිත හදන්න සංවේගයක් ඇති කරගන්න වෙනවා. ඇයි අපිට මේ වගේ උත්තරම වූ නෛර්යානික ශ්‍රී සද්ධර්මයක් වෙනුවෙන් මේ අරමුණු භාවනා කරනකොට මේ එන පුංචි දුකක්, පුංචි සද්දයක්, පුංචි වේදනාවක් ආපුවම දරා ගන්න බැරි කියලා. අපි මෙතනින් අතහැරුණොත් වැටෙන්නේ කොතැනද කියන සංවේග වස්තු තමයි මේ අත්‍ය සංවේග වස්තු වල සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක හොඳට දන්න කෙනා ඒක නිසා තමයි කියන්නේ අර ජීවිතේ හොඳට දුක හරහා ගිය කෙනා සංසාරේ දන්න කෙනාට මේ භාවනාදී පැමිණෙන දුක් චෝදනාවක් කරන්න දෙයක් නැහැ. මේ මම කරපු ටිකයි මේ ඇවිල්ලා තියෙන්නේ. අනේ මෙහෙම වෙච්ච එක හොඳයි. මේ භාවනා කරනකොට එන ටික ටික ආපේක හොඳයි. ඒ මතින් ඒ කියන්නේ පැමිණිච්ච දුක් මතින් ආය චේතනා බහල නොකර ඉඳීම පානමයි යෝගාවචරය තියෙන ශ්‍රේෂ්ඨත්වය. පැමිණි දුක් දුක් මතට චේතනා පහල කරොත් මේක මට කෙරුවේ අහවලා තමයි එයාට තමයි මේකට දඬුවම් කරන්න ඕනේ ආදිවාසී නැත්නම් මට මේ වේදනාව පැමිණෙපු එක හොඳ නැහැ මේ සෑම චේතනාවකම අලුත් කර්ම බවට පත් වෙනවා. දුක පැමිණාට පස්සේ දුකට කිසිම චේතනාවක් පහළ කරගන්න නැතුව ගල් බමුණෙක් වාගේ, මැටි පිළිමයක් වාගේ බලාගෙන ඉන්න පුළුවන් නම් වේදනාවේ මුලමැද අග ඒ පුද්ගලයාට <clears throat> ඒ වේදනාව ආව ඒ මතින් කර්ම රැස් වෙන්නේ ගෙවන්න කරන්න පුළුවන්. ඒකට හොඳට මේ සංවේග වස්තු පහල කරන්න ඕන. ඒ නිසා සද්ධාව පහල වෙන්න ආසන්නම කාරණා පෙන්ලා දීලා තියෙන සංවේග වස්තු. ඥාති ව්‍යසන වස්තු ව්‍යසන කියලා පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒ ඥාති ව්‍යසන වස්තු ව්‍යසන හොඳට සිද්ධ වෙච්ච කෙනෙක් තමයි පටාචාරාව. ඉතින් පටාචාරාව වෙනකොට රෙදිත් නැතුව හිටියේ මේ වගේ පිරිසකට කඩාන වැටුනේ ඒ සරුවච්චන් වහන්සේ කිව්වේ නංගි සීහියලව ගනි. ඒ පටාචාරාවට සීහියලව ගන්න පුළුවන් වුණා. අම්මා නැහැ තාත්තා නැහැ ස්වාමි පුරුෂයා නැහැ දරුවෝ දෙන්න අරගෙන ගියා ඇඟේ රෙදි නැහැ ඔක්කොම විනා චර්ජෙත් කෙලසිලා මොකද රජපෞලක මේ සිටුපෞලක උපදිත කුමාරිකාවක් 16 එක පැනලා ගිහිලා සර්වඥාණන්ගේ ඔය කොච්චර වියසන වුණත් දැන් උඹට දරා ගන්න බැරි වුණත් ඔබ සිහිලවන්න පුළුවන් කියලා සිහිලෙව්වා ඊයේ ලෝප ගමන් කල්පනා වුණා මම ඉන්න තැන මේ ස්ත්‍රියවට ගැළපෙන්නේ නිර්වස්ත්‍රයි කියලා. ඒතකොට ළඟ ඉන්න සත්පුරුෂයෙක් උතුරු සලුව දුන්නාට පස්සේ විජහට විලිවහගත්තට පස්සේ බණ දේශනා කරා සංවේග වස්තු ආය කවුටක් බණ කියන්න ඕනේ නැහැ නේ. එතෙන් දෙනකොට ඉතින් ආය මොනවත් නැහැ නේ බිමට වැටිලානේ. අවබෝධ වුණා. ඒක නිසා අපටත් සංවේග වස්තු වෙනකන් ඉඳලා නිවන් දකින්න උනොත් පටාචාර වගේ රෙදි නැතුව නිවන් දකින්න වෙන්නේ. ඒ නිසා මේ ඇඳගෙන ඉන්න වෙලාවේ මේවට ඥානයේ තියෙන වෙලාවේ කරුණාකල කරගත්තොත් අන්න ඒකට කියකි මේ ස්ථානෝචිත ප්‍රඥාව. නැත්නම් ඉතින් අර වගේ සුනාමියක් එනකන් එම් බලන්න ඉඳලා කරගන්න ගියොත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එන එක නම් එනවා. හොඳටම දන්නවා වයසට යනවා මැරෙනවා ලෙඩ වෙනවා. කැමැති උනත් අකමැති උනත් මරණ මොහොත සුනාමියක්මයි. ඒක පිළිබඳව ආයේ වතුරම එන්න ඕනේ නැහැ. ඒක සුනාමියට ආයේ ලෑස්තිලා හිටියෝ සංවේගවස්තු දැනගෙන අනේ ආයේ බලාපොරොත්තු වෙන එකක් නැහැ මේ සංසාරේ කොහේ ඉපදුනත් මේ නරාවලම තමයි. අද මේ තියෙන පහසුකමක් නැහැ කියලා සංවේග වස්තු පහල කරගත්ත කෙනාට පුදුමාකාර මේ පුංචි දුක් ඉවසා දරා ගැනීමේ ශක්තියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ දුකක හැම දුකකම බොහොම වටිනා ධෛර්ය සම්පන්න කරගන්න ශක්තියක් තියෙනවා. වීරවන්තයා සත්පුරුෂයා සෑම දුකක්ම සාධකයක් කරගන්නවා තමන්ගේ චරිතය වර්ධනය කරගන්න. බුබ්බඩයා කම්මැලියා මේ කුසීතයා වීරිය නැති කෙනා ඒක අනුන්ට චෝදනා කරනවා. අනුන්ට චෝදනා කරනවා මට මේ දේ උනේ අසවලා නිසායි කියලා. ඊට පස්සේ ඒක හොදලා ගන්න දෙයක් නෑ. ඊට පස්සේ මේ පුද්ගලයාගේ ඉතින් ආය කරන්න දෙයක් නෑ. මනුෂ්‍යගේ ද්වේෂයයි මේ අසහනයයි වෛරයයි නාස්තික හැඟුම්ම තමයි එන්නේ. කවදා හෝ මේ සංවේග වස්තු පහල කරගත්ත කෙනා පැමිණි දෙයට වග කියනවා. මට මේ දේ ඇවිල්ලා තියෙන්නේ මේ කර්ම හේතුවක් නිසා කාටවත් දොස් කියලා වැඩක් නැහැ. කියලා දරන්න පුළුවන් ශක්තිය ආවට පස්සේ ඒ පුද්ගලයාට භාවනාවේදී වීරිය වඩා ගන්න ලොකු ශක්තියක් එනවා. නමුත් ඔය කියන තරම් මොක වඩන එක ලේසි නෑ. හරි අමාරුයි. මොකද අපි මෙතෙක් කල මුළු ජීවිතේම කරලා තියෙන්නේ මේ සැප හෙවීම මාර්ගයෙන් දුක මග ඇරවීම. මෙතෙක් කල සෑහෙන දුරට සාර්ථක වෙලා තියෙනවා. නමුත් කවදා හරි ඒක අපකරා එනවා. එනකොට අපි ඒකට සූදානම් වෙලා ඉන්න නම් මේ ටික ටික ටික ටික බාල දක්ෂ ව්‍යාපාරේ එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ මේ අපන්නක ප්‍රතිපදාව සාමීච ප්‍රතිපදාව තේරුම් අරගෙන පුළු පුළුවන් ප්‍රමාණයට දුක තරන්ට නිතරම සංවේග වස්තු සීපත් කර කර ඉන්නවා